ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. සංඛාරං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටිනිස්සග්ගෝ සංහස්සයෝ විරාගෝ නිරෝධෝ නිපානං මේ ශාන්තය මේ තනිතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මේකකින් අතහැර ගැනීම සංහාරක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැත්නම් නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාද්‍යය මහානිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවතර මහා සංඝරත්නයේ අවසරයි මුබ්බාමන මාතෘකාවට තේපාත්තුන් ලැබෙන දේශනා මාලාවේ 18 වන දේශනයයි අද පවත්වන්න බලාපොරොත්තු වන්නේ. ලෝකයෙන් ඈතර වීම, භවයෙන් ඈතර වීම, සිත පිළිබඳ සත්‍යයක්ම බව වතහා නොගැනීම නිසා නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර දේශනා රාශියක්ම විපරිත අංගමින් විවරණය කර ඇති බව පසුගිය දේශනාවේදී අප ප්‍රකාශ කළා. රහතන් වහන්සේ ජීවිතය අවසන් වීමෙන් පසුව පරමාර්ථ වශයෙන් නැති යම් කිසි අසංකත ධාතුකට පත් වෙන බව මතයක් ඒ පිළිබඳ මතයක් අසුවාගේදී මුල්ගේ මුල් ගැටගෙන තිබෙන බව පෙන්වනවා. ඒ මතය සනාථ කිරීමට ඔප්පු කිරීමට අසුවාවල දිනහරපාන සූත්‍ර දේශනා කීපයක්ම අත්‍ය වශයෙන්ම භව නිරෝධය පිළිබඳව, සලආයත නිරෝධය පිළිබඳව මෙලොවදීම මේ ජීවිතයේදීම රහතන් වහන්සේ ලබන සත්‍යක්ෂයක් පිළිබඳ සූත්‍ර බව අප පැහැදිලි කරලා තිබෙනවා. සෝහිය දේශනාවදී අපි පැහැදිලි කළා. එනිකත් තවා ඉතරට ගොස් නුගඩින් උඩට ගොස් නැත්නම් පරතරට ගොස් ඒ උඩට වී සිටින බ්‍රාහ්මණයා හැටියට බුදුරජාණන් වහන්සේ දැක්ුවේ සංඥා ආශ්‍රයයන් ක්ෂය කරලා අනාශ්‍රය වූ චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට මේ ජීවිතයේදීම මේ ප්‍රඥා විමුක්තිය මේ මේ ජීවිතයේදී ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න රහතන් වහන්සේ මේ ඵල සමාපත්තියෙන් ඒ ත්‍ත්වයට පත් වූ රහතන් වහන්සේ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අර ඉදිරියට ගිහිල්ලා ඉදිරියට වී සිටින බ්‍රාහ්මණයා හැටියට හඳුන්වන්නේ. එතකොට මේ ඊටසුන් අනුව මේ කාරණා අනුව සිදු වෙනවා එකොටත් මෙකොටත් පිටරත් මෙතරත් පිළිබඳ ලෝක සම්මත මතයට වඩා සියුම් අදහසක් මේ නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර තුලින් මතු කරගන්නට අපි මේ දේශනාව විශේෂයෙන් මේ සංසාරයි අපි කලිනුත් ප්‍රකාශ කළා මේ නිර්වාණය පිළිබඳ මේ ප්‍රශ්නය පිළිබඳ යම් කිසි විසඳුමක් බලාපොරොත්තු වෙනා නම් ඒ ඒ විසඳුම ඉතාමත්ම සියුම් කොටසයි දැන් අපිට ඉදිරිවල ඉදිරියට එන සූත්‍රවල තියෙන්නේ. සතිය දේශනාවේ අවසාන වෙන විට අප සුත්ත නිපාතයේ පරමත්තක සූත්‍රයේ සූත්‍රයේ අවසාන ගාථාවේ අවසාන පදයේ වන සාරංගතෝන පච්චේතිකාදී කියන පදයේ විග්‍රහ කරමින් සිටියේ. මේ සාරංගතෝන පච්චේතිකාදී සාදී පුද්ගලයා පරතරට ගියේ මේ නැවත නොයෙන්ත බව ඒ ගාථාව අනුව අප තීරුම් කළා. ඒ ගාථාපද යන්නේ ඒ කියන්නේ ස්ථිරකාර වූ දෙව් කෙනෙක් වූ රහතන් වහන්සේ ඉදිරියට ගියේ ආපහු මේකට නොයෙන්ත බව. අපි මේ ප්‍රකාශ කළාට මොකද සූත්‍ර නිපාතයේම නාලක සූත්‍රයේ වෙන එක්තරා ගාථාවක් කරන්නන්ගේ මේක විවාද වාද විවාද විවාද වලට භාජන වූ එක්තරා ගාථාවක ඊට වඩා කර්මස් වෙනස් අදහසක් ප්‍රකාශ වෙනවා. ඒ ගාථාව උච්චාවචා ප්‍රතිපදා සමනින්න පතාතිකා න පාරං විගුණං යන්ති නෛකං ඒක ගුණං මුතං. ඒ ගාථාව අදහස ඉස්සෙල්ලා බලමු. උච්චාවචා ප්‍රතිපදා සමනින්න පතාතිකා බුද්ධ ශ්‍රමණයන් වහන්සේ විසින් උත්කෘෂ්ඨතා හීන ප්‍රතිපදා ප්‍රකාශ කරලා තිබෙනවා. නතරම් දිගුණන් යන්ති ඒ කියන්නේ විමුක්ත පුද්ගලයෝ දෙවරක් පරතරට නොයයි. නැන්සන් ඒක ගුණන් මුතක්. මෙය එක පාරක් හැටියටද කලකන් නොලැබේ. එතන පරස්පර විරෝධී කියමනක් වගේ තියෙනවා අද දෙපදින්. මේ පාරන් ගුණන් යන්නේ ඉතිරෙට දෙවරක් නොවේ එකවරක් වශයෙන් කලකන් නොලැබේ. මේ ගාථාවේ අර උත්සාහවචා ප්‍රතිපදා කියන මේ පද දෙක පිටින් අපි කලකා ගත්තොත් මේ උත්කෘෂ්ඨ හිම ප්‍රතිපදා කියලා ප්‍රකාශ කළේ ඒ පුද්ගලයාගේ ඒ සත්‍ය ආනුව බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවේ විවිධ ප්‍රභේද දක්වලා තිනවා. දැන් නිදසුනක් විදිහට ගත්තොත් සුඛාපටිපදා අත්තිපාදින්නා කියලා සමහර ඉලෙලම ගන්නේ උත්කෘෂ්ඨම වශයෙන් ගන්නේ පුද්ගලයන් ඉතාමත්ම පහසුවෙන් කෙලෙස් සමනය කරලා වහාලට හිින් නැති මාර්ගයෙන් නිවනට කිට්ටු වෙනවා. ඊළඟට සීන ප්‍රතිපදාවට අපි නිදුසුනක් හැටියට දැක්වුවොත් දුක්ඛ ප්‍රතිපදා ගන්ධාදීන්ා වශයෙන් ඊටාත්ම දුක්ඛේ කෙලෙස් ගවගෙන ඊටාත්ම හිමින් අවබෝධය ලබන පුද්ගලෙනෙක් නිවනට ලං වෙනවා. අනිකයි පද දෙකක් තියෙනවා. අපට මෙතන ගැටළු වශයෙන් තිබෙන්නේ අග දෙපදයයි. නපාරං ගුණං යම් කියන ඉදන් ඒක ගුණං මුතං. අපි ආර මේ ගැටළුව විසඳන්න උත්සාහ කරන්නේ එහෙමයි. නපාරං දුගුණං යන්ති කියන එක තෝරන්නේ ඒකමත් කියන වික්කත්තුන් නිබ්බාණං නොයන්ති. පාරං නොයන්ති කියන එක කියන්නේ දොර එක මාර්ග සෝවාන් සකදාගාමි අනාගාමි ආදී එක් එක් මාර්ගයකින් එකවරක්මයි යවෙන්නේ. දෙවරක් යන්නේ නැත කියන අදහසයි අර තුන්වෙනි පදයට අර්ථ හැටියට දෙන්නේ. ඒ කියන්නේ නපාරං දුගුණං යන්ති කියලා කියන්නේ සෝවාන් සකදාගාමි එක් එක් මාර්ගයකින් යන්නේ එක සැරයයි. ඒ මාර්ගයෙන් දෙවරක් යන්නේ. ඊළඟට මෙන්තන් ඒක ගුණම් මුතන් කියන එක තෝරන්නේ එක මාර්ගයකින්ම ඊළුම කෙලෙස් නැති කරන්න බෑ. ඊළුම කෙලෙස් නැති කරලා රහත් වෙන්න බෑ. කියන අදහසයි කියන්නේ රහත් වීම සඳහා මාර්ග හතරක්ම ඕන වෙනවා. කියලා මෙන්තන් ඒක ගුණම් මුතන් කියන්නේ එක එකවරටම රහත් වෙන්න බැරි කියන අදහසයි අටුවාව ඉදිරිපත් කරනවා. නමුත් එක් වශයෙන් අපි මේ ගාථාව ගැන ගැඹුරින් කලකල බැලුවොත් අසුරාමයේ කරන්නේ එක ගැටලුව එක මෙතන මේ දක්වලා තියෙන පරස්පර විරෝධී කියමනක් විදිහේ ප්‍රකාශනයක් මේ ගාථාවේ තිබෙනවා. අසුරාම මෙතන ගැටලු දෙකක් නැති කරගන්නේ මේ එක ගැටලුව විසඳන්නේ. එක් වශයෙන්ම මෙතන මෙතන තියෙන්නේ මේ පරස්පර විරෝධ එකම ගැටලුවේ දෙපැත්තක් මේ ගාථා දෙපදේ තිබෙනවා. එකම ගැටලුවක දෙපැත්තක්. ඒ කියන්නේ නපාරම් දිගුණං වන්ති. දෙවරක් උගඩට නොවේ. නයිදන් කියලා කිව්වේ මේ දෙවරක් නොයාමම අතුවාව තෝරන්නේ එතන නයිදන් කියන්නේ මේ කියලා කියන්නේ පරතර කියන. නමුත් මෙතන ගන්න තියෙන්නේ අර මුල් පදයෙන් කියන මුළු අදහසම නයිදන් ඒක ගුණං එක. මේ දෙවරක් නොයාමම එකවරක් හැටියට ගණන් ගන්නේ නැත. එතකොට මේ පරස්පර විරෝධී බව හොඳට සම්පූර්ණ වෙන්නේ. ඒ තමයි මාතෘකාව අදාළ අදාළ කියමනක්. මේ එතකොට අපිට තීරණ කරන්න වෙන්නේ මේ ගාථාවෙන් ඇත්ත වශයෙන් කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ආදී ඒක පුද්ගලයන් පිළිබඳව නෙවෙයි. මේ ගාථාව ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේ සාදී පුද්ගලයා පිළිබඳවයි. අර පරමත්ථ සූත්‍රයෙන් අර අපි දැක්වූ සාරංගත වුණ පච්චේ සාදී කියන ඒ ගාථා පදේම ප්‍රතිරාවයක්, දෝංකාරයක් තමයි මේ ගාථාවේ තිබෙන්නේ. ඒ කියන්නේ සාරංගතෝන පච්චේදිකාදී කියන ඒක තේරුම පරතරට ගිය කාදී පුද්ගලයා ජීවන්ත පුද්ගලයා නැවත නොවේ. ඒ කියම තමයි මේ මුල් මේ තුන්වෙනි පදයෙන් කියන්නේ. මේ පාරාන්ති ගුණයන් පරතරට දෙවරක් නොවේ. රහත් පුද්ගලයා පරතරට දෙවරක් නොවේ. නමුත් අවසාන පදයේ මෙතන ප්‍රශ්නේ වෙන්නේ ළඟට මේ දැන් මේ දෙවරක් නොයාමම එකවරක් හරියට ඉඳලාගන්නේ නැත්. මොකක් නමුත් සංගුණ අර්ථයක් මෙතන තිබෙනවා. දැන් මේක එතකොට අපිට තේරුම් ගන්න වෙන්නේ දැන් නැතරන් දුගුණන් ඒ දෙවරක් විතරට නොයාම දැන් සාමාන්‍යයෙන් ලෝකයේ යම් කිසි කෙනෙක් කිව්වොත් මම අහවල් තැනට දෙවරක් යන්නේ නැහැ කියලා. ඒකෙන් අධ්‍යාහාර නිගමනය ඉදීම හැඟෙන නිගමනය මොකද්ද? යන්නේ එකවරයි. මම දෙවරක් යන්නේ නැහැ කිව්වොත් ඒක තේරුම මම එකවරයි කියන්නේ. නමුත් මෙතන මේ ප්‍රතික්ෂේප කරනවා මේ අවසාන පදයෙන් මේක දෙවරක් යන්නේ නැහැ එකවරක් කියලා කියන්නේ. මෙතන මේ කියෙන්නේ මේක අදහස. ආශ්‍රයන් ඡේ කරලා ඒ නියම විදියටම උඩරට ගිය නියම විදියටම ඒ ලෝකෝත්තර වූ ඒ රහතන් වහන්සේ සාදී පුද්ගලයා නැවත මේ ලෝකයට නැවත මෙගොඩට එන්නේ නැහැ. ඉන්නේ නැසත් මෙගොඩට ආවාක් නෙමෙයි. මෙගොඩට ආවාක් නෙමෙයි ඒ අරහත්ඵල සමාධියෙන් නැහිතලා පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන අරමුණු අනුව මනාපාමනාප ඒ දේ දුක්ඛින් දිනවා සැප දුක්ඛින් දිනවා ලෝකයට පේනවා. ඒකට ලෝකයාගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ රහතන් වහන්සේ ඒ අරහත්ඵල සමාධියෙන් විතර දැන් ඔන්න ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. එන්න මෙතනයි මේ ගැටලුව තියෙන්නේ. එතකොට මේ ඒක දුන්න නැත්නම් ඒක දුන්නම් නිකන් එකවරක් පමණක් හැටියට කලකන්නේ නැත්නම් මක්නිසාද අර ලෝකයට ආවා වගේ ඉඳලා නැවත නැවතත් අරහත්ඵල සමාධියට කණපිරිත් එක සංවදින්න පුළුවන් රහතන් වහන්සේට. මේ ලෝකේ ඉන්ද්‍රියන් බාහිරින් කියන්නේ ලැබෙන අරමුණු ඒවා උත්තේජනවා නමුත් නමුත් වචින් විචින් විත අර ඉදිරිටම වී සිටින සත්‍ය වෙන අරහත්ඵල සමාධියට සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්න සමන් අර සමන් මේ ලබාගත් ප්‍රත්‍යක්ෂයට සිටේ ලබා ගන්න. කුසලංක සිට සමුවාගෙන නිර්වාණ සුඛයත් දුක් වෙනවා. ඒකට මෙන්න මේක මේ ඉතාමත්ම සියුම් ගැටලුවක්. ඒ ලෝකයේ ඇවිත් මේ ඉන්ද්‍රියයන්ගෙන් මේ ආරම්මන ගන්නකොට කෙනෙකුට හිතනවා අත් වශයෙන්ම මේ පුද්ගලයා ලෝකයේ දැන් ඉන්නේ කියලා. නමුත් මේ මේක බැලු බැලමට මේ ගැටලු විදී අවස්ථාව බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම ස්වාභාවික උපමාවක් ඉතාමත්ම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහේ උපමාවක් ආශ්‍රයෙන් මේ මහා ගැටලුව ඒ කියන්නේ ලෝක ලෝකෝත්තර කුජලයන් ආශ්‍රයන් ශේ කරලා හිටපුම ලෝකෝත්තර ත්‍ත්වයටපත් වෙලා ඉදිරියට ගිහිල්ලා ඉදිරියට ගිය කිසිම කුජලයා මෙගොඩට ඇවිල්ලා කොහොමද මේ ඉන්දියන්ගෙන් අරමුණු ගන්න කියන ප්‍රශ්නයට පිළිතුරු සපයනවා කරව කුමාරතුමා. ඒකනි දේශනාවක් අපි ගත්තොත් සුත්තනිපාතේ ජරා සූත්‍රයෙන් ඉදින්දු යථා පිටක්කරේ සදුනේ වාරි යථා නෛති ඒවං මුනිවා පලිප්පති යදිවං නිච්චිතං මුතිසුවා යම්සේ සියුම් සතියි ගිය බිඳුව නොලෙන්නේද යම්සේ දෙබින්දු යථාපෝක්‍රේ සදුනේ වාරිය ථාන ලිප්පති යම්සේ සියුම් පිට්ඨෙහි ජලය නොලෙන්නේද එසේම ඒවං මුනි නෝපලිප්පති මේ විමුක්ත මුනිවරයා විස්සති ප්‍රමුඛ අසුණු දෙයි දුටු දෙයි අසුණු දෙයි ගණන දෙයි ඒ ඒවායේ ඒ ඉන්ද්‍රිය ආරම්මන වල නැහැදී අන්න එතන කියන්නේ එතකොට මේ නෙළුම් නෙළුම් මලේ නෙළුම් කොළේ උපමාවයි බුදුරජාණන් වහන්සේ මේ තාමත් ගැඹුරු මේ ලෝකෝත්තර ලෞකික පිළිබඳ මේ ප්‍රශ්නේ තෝරන්නේ ඉදිරිපත් කරගන්න. තවත් අපි මුදුසුණක් ගන්න මේ කොටි කුත්තේ සූත්‍රවල තියෙන අපි දෙකක් ගත්තත් ඇති. මාගන්ධ්‍ය සූත්‍රයේ සුත්තෙන් පාපී සඳහන් වෙනවා ගාථාවක් යේහි විදිත්තෝ විචරය ලෝකේ නතානි උද්ගයිස වදෙය නාගෝ විලම්බුදං පංකදං වාරිදං යථා වලේන පංචේන අනුපලිත්තං එවං මුනි සංතිවදෝ අදිත්තෝ කාමේක ලෝකේක අනුපලිත්තෝ යේහි දිවිස්සෝ විචරය ලෝකේ නසානි උග්ගයිස වදිය නාගෝ නාගෝ කියලා කියන්නේ රහතන් වහන්සේ කෙන මේ ශ්‍රේෂ්ඨ විමුක්ත පුද්ගලයා යේහි දිවිස්සෝ විචරය ලෝකේ යම් දෘෂ්ටි ආදියකින් දෙන්න ලෝකී හැටියෙන්නේක නැතාම උද්දයිස වදෙය. ඒවා දෙවිවගෙන විවහාර කරන්නේ. ඊළඟ කුසන් කන්ටකන් වාර්ජන් යථා බලින් පංචේන කණු පිළිස්සන්. සම්පේ ගලෙහි හටගත් අතිශයිත නැතුවක් ඇති සැලකීම ජලයෙන්ද මඩින්ද නොපිලිතිර නොකලල්ව පවතීද ඊරංගුනි සංකිවදෝ වදිද්දෝ ඒ මාධ්‍යාත්ම ශාන්තිය ප්‍රකාශ කරන මුනිවරයා ඒවා මුනි සංකීවදෝ වදිතෝ කාණේක ලෝකේක අනුකලිත කාණයන්හි ලෝකයේ නොදී වාසය කරයි බුදුරජාණන් වහන්සේ සම්පානුවර බද්දරාපකුණු පෙර වැඩ වාසය කරන අවස්ථාවකදී බාහුව ස්වාමීන් වහන්සේ උන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයක ඊට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුරත් අංගුත්තර නිකාය දර්ශන පාඨයේ අඳහන් වෙනවා බාහුව ස්වාමීන් වහන්සේ ඇසූ ප්‍රශ්නය අත්මිකෝ භන්තේ තථාගතෝ සතිනෝ භන්ති ධම්මේ තථාගතෝ නිස්සත්තු විසංයුක්තෝ විප්පමුක්තෝ විමර්යාදි කතියන කෙත්තා විහෙරති භාග්‍යවතුන් ස්වාමීන් තථාගතයන් වහන්සේ කාර ධර්මයන්ගෙන් ඉවත්ව නිදී විමුක්තව නිස්සත්තු විප්පමුක්තෝ විසංයුක්තෝ නොදැන්දී නිදී මාන්තරණගත සිතකින් යුක්තව වෙන වාසය කරයිද වැරද්ද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුර දෙන්නේ ඒ කුකුලින්ම ගත්ත හැටි උපමාවකින්. දසිකෝ බාහම ධම්මේ කථාවතෝ නිස්සත්තු විසංයුක්තෝ විපමුක්තෝ විමර්යාදිකතේන සියස්සාදි රති කතමේ විදසේ. උපේනකෝ බාහුන කථාවතෝ නිස්සත්තු විසංයුක්තෝ විපමුක්තෝ විමර්යාදිකතේන සියස්සාදි රති. වේදනාය සංඥාය සංඛාරේ විඥානෝන ජාතිය ජරාය මරණෝන ඉච්ඡේ කිලෝතේරි භෝගාහුන කථාගතෝ නිස්සත්තෝ විසංයුක්තෝ විප්පමුක්තෝ මරියාදි කටින කේසා විහෙරති සිය කාපි බාහුන උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා උදකේ දාසං උදකා උදකේ සංවද්ධං උදකා අච්චුද්ධම්ම සිද්ධති අනුකලිත්තං ඉද කියන යෝනිකෝ බාහුන කථාගතෝ නීහි බටේ ධම්මෝ නිස්සත්තෝ විසංයුක්තෝ විප්පමුක්තෝ මරියාද දකින්න තේස්සා විහෙරති. බුදුරජාණන් වහන්සේ පිළිතුරට කොට බාහුම ධර්ම දසයකින් සතහාගත වෙන විමුක්තිය නොදැනී නිදී මායත් කරගත් පිටින් මායින් කරනගත් පිටින් යුක්තව වාසය කරයි. අවර දසයකින්ද රූපයෙන් රූපස්කන්ධේ වේදනාවේ සංඥාවේ සංස්කාරවලින් විඥාණයෙන් ජාතියෙන් ජරාවෙන් මරණයෙන් දුක් වලින් කෙලස් වලින් කියන මේ 10න් මෙන්න මේ 10න්ම ගන්නලා තථාගතයන් වහන්සේ ලෝකේ වාසය කරන්නේ එයාට උපමාව යම්සේ බාහුන නිරුකුලක්කෝ රතු රස්නියමක්කෝ එළපියමක්කෝ ජලයෙන් යටගත්තේ ඉදිකේ ජාතං ජලෙහි වැඩුණේ ජලෙහි උපන්නේ ජලෙහි හට හටගත්තේ ජලෙහි වැඩුණේ ජලයෙන් සැනනවි ජලයෙන් නොතෙත් නොපිලිසුර පවතීද එසේම තථාගතයන් මේ දස ධර්මයන් කියන ඉවත් නොබැඳි නිදී නායම් කරන ගැටකින් මිස්ව වාසය කරයි. එතකොට මේ මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම අපට පේනවා මේ තථාගතයන් වහන්සේ සර්ව ප්‍රකාරයෙන් මේ ලෝකෝත්තර බව ලෝකයේ ඉන්ද්‍රිය ගන්ගෙන් මේ අරමුණු ගත්තා වෙනකත් අප අනේ ස්කන්ධයන්ගෙන් ඒ ලැබුණු නිදීම ඒක එහෙමයි. රූපයෙන් වේදනාවෙන් ඒවා නැස් කරගෙනයි වැඩ වාසය කරන්නේ. හිත නැස් කරගෙන. එතමනක් නෙවෙයි සමහර විට දැන් මේ කාලේ අර්ථ විවරණ අනුව කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජරාවටපත් වුණා නේද? මරණයටපත් වුණා නේද? කියලා මම හිතනකොට මේක කියනවා ජාතිය ජරාය මරණය. මේ උපතින් ජරාවෙන් මරණය මේ කියන්නේ අනාගත භවයක් පිළිබඳව නෙවෙයි. මේ ජීවිතයේදී මේ සංකල්ප වලින් මුදිලා අපි මේ ගැන කලින් ප්‍රපංච ගැන කතා කරන අවස්ථාවලදී ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ ලෝකයාට ඒ ජාති ජරා මරණ ආදී මේ පිළිබඳ සංකල්ප වලින් යම් දීතියක් ආදියක් උපදිනවා නම් ඒක කිසිවක් නැහැ කියන එකයි මෙතන ප්‍රකාශ කරන්නේ. ඒ වගේම කෙලෙස් වලින් මේ කියාපු දස ධර්මයන්ගෙන් සතරගතයන් වහන්සේ විමුක්තව වැඩ වාසය කරන බවයි මේ සූත්‍රයෙන් එතකොට අපට තේරුම්න්නේ. ඊළඟට දැන් මේ එකම අපට හිතන තේරුම් යනවා සතරගතයන් වහන්සේගේ විදිනකාරීදී මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් කිසි සුදුමන්තමේ විමුක්ත බවක් නොදඳුරු බවක් පිටෙන් තෝනේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සංයුත් සංයුත් නිකායේ සලායතන සංයුත්තේ සඳහන් වෙනවා. පස්සති භගවා චක්ඛුනා රූපං ඡන්ද රාගෝ භගවතෝ නාති සූනුත් චිත්තෝ භගවා. භාග්‍යතුන් වහන්සේ අතින් රූප දකිනවා නමුත් සංගරාජයක් නැහැ පිළිබඳ. සිත විමුක්තයි. ඒ වගේම අර බාහුන සූත්‍රයේ මධ්‍යම නිකායේ ඒ උත්තර නැති බ්‍රාහ්මණ මානවකයා බුදුරජාන් වහන්සේගේ පස්සෙන් ගිහිල්ලාම බුදුරජාන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ පරිත්‍යා කළ කාලයක් තිස්සේ ප්‍රකාශ කර වාක්‍යයක් තිබෙනවා රසපටිසංයේදී භගවන් රෝපණ සෝභාං ගෝතමෝ ආහාරං ආහාරේති නොච රස රාග පටිසංයේති. ඒ භවත් ගෞතමයන් රසයේ විඳින්නේ සතිය විඳින්න ආහාර ගන්නවා. නමුත් රස රාජ්‍යයක් විඳින්න කරන්නේ. ඒක මහා පුදුම වැඩක් මේ දිවට දැනෙන දේවල් පිළිබඳව ඒක අන් ඒ දුක්ඛ බවක් ඒ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය වලින් ආරමුණු ගන්න අවස්ථාවල පවතිනවා කියන එකයි ප්‍රකාශ කරන්නේ. සත්පටි සංවේදී ඒ වශයෙන් රස රාග පටි සංවේදී මේ දෙක අතර අතර ප්‍රති වෙනස ගැන කල්පනා කරනකොට මේ ලෞකික ලෝකෝත්තර දෙක ඇති වෙනස තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ පංචේන්ද්‍රියන් පමණ පිළිබඳව පමණක් නොවේ හිතට එන අරමුණු ධර්මාරම්මන පිළිබඳවත් ඒ විමුක්ත පුද්ගලයා එදිනදා ජීවිතයේදී පිට නැස් කරගෙන ජීවත් වෙන්නේ. මේ වායේ විසත ස්වභාවය, අපත්‍ය ස්වභාවය ඒ සාතන් වාසික ප්‍රත්‍යක්ෂණික. පිටට අරමුණු වෙනවා, පිටට ගන්නවා සංකල්ප මමිය කියලා පාවිච්චි කරනවා. නමුත් මේ සංකල්පවල ඒ අසත්‍ය ස්වභාවය ගන්නවා, ව්‍යවහාර. අර බබාගේ භාෂාව පාවිච්චි කරනවා. ඒ කාරණේත් පැහැදිලිවම සූත්‍රයක් තිබෙනවා අංගුත්තර නිකායේ නවක නිපාතේ සරියුත් ස්වාමීන් වහන්සේ සම්පිකාපුත්ත කියලා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ වැරදි මතයක් ඉවත් කරන්න දේශනා කළ සූත්‍රයක් ඒක. එතන සඳහන් වෙනවා ඒවං සම්මා විමුක්තස්ස කෝ ආවසෝ භික්ඛුනෝ බුද්ධාදීති චක්කු විඤ්ඤාණ රූප ආපාතං ආදච්චිනු මේවස චිත්තං පරියාදිය පරියාදියන්ති මේවස චිත්තං පරියාදියන්ති සිතං ආනිච්ඡත්තං දුසාචේති සෝත විඤ්ඤාය සද්දා දුසාචේති ඝාන විඤ්ඤාය ගන්ධා දුසාචේති ජීවා විඤ්ඤාය රස දුසාචේති චක්ඛුනේ කාය විඤ්ඤාය පුත්තප්ප දුසාචේති මනෝ විඤ්ඤාය ධම්මා ආපාසං ආගච්ඡanti මේවස සිතං පරිආදියන්ති අනිසීකතනේ අසචිත්තං හෝති සිතං ආනිච්ඡත්තං එතන මෙසේ හොඳින් හොඳින්ම විමුක්ත වූ ඒ වික්ෂුවගේ දර්ශන පදයට බොහෝ අසින් දැකිය යුතු වංගනීය රූප අසින් දැකිය යුතු රූප ආවේදී නමුත් ඒවා ඒ රූප ඒ විශ්වයේ සිත දැඩි කොට ග්‍රහණය නොකර ඒ සිත ඒවායින් අනිශ්චව පවතිනවා ස්ථාවරව නොකලල් නොකලබෙන අන්දමින් පවතිනවා කියන එකයි ඒ ප්‍රකාශ වෙන්නේ. ඒ අත පිළිබඳව වදීම තමයි ඊළඟට කන පිළිබඳවත් කන තුළ ඇතින ශබ්ද පිළිබඳවත් ඊළඟට නහයට දැනෙන ගඳ සුවඳ, ඉවට දැනෙන රස පිළිබඳවත්, කායට දැනෙන ස්පර්ශ ආදී පිළිබඳවත්, ඊළඟට මනසට දැනෙන ධර්ම පිළිබඳවත්, මනසට හැඟෙන ධර්ම සම්මාරම්මන ඒවා පිළිබඳවත් එතන ප්‍රකාශ වෙනවා. ඒ එකකින්වත් ඒ එකකින්වත් ඒ සිත දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. පරිආදීයන්ති. ඒවත් දැඩිව ග්‍රහණය කරගෙන හිටින්නේ නැහැ. ඒ වගේම අනිත්‍යකත ඒවායින් මිශ්‍ර වන්නේ නැහැ සිත. අර ලෝකෝත්තර බව මිශ්‍ර වෙන්නේ නැහැ ලෞකිකයට ආවට පස්සේ. අර මේ අර නිලුම් කොළේ කියන දී කිනිඳුව වගේ තමයි. එතකොට ඒ අනිත්‍යකත නෙමෙයි. ඒ වගේම හිතන් ආනිච්චපත්න. ිරකාර ිර ස්වභාවයයි කියන එකයි. ඒකට මේ සූත්‍රය හැම එකකින්ම අපිට පේනවා මේ විනිශ්චිත පුද්ගලයා පිළිබඳ සංකල්පය අත් වශයෙන්ම මෙතන තිබෙන්නේ අර සාමාන්‍යයෙන් මෙලුම් කොළයක මෙලුම් කොළයක ස්වභාවය තීරුම් නොගත් කෙනෙකුට මෙලුම් මලක පෙත්තක ඇති ස්වභාවය තීරුම් නොගත් කෙනෙකුට මේ මෙලුම් කොළයක හෝ මෙලුම් පෙත්තක වතුර බින්දක් කියනකොට කල්පනා කරන්න වෙනවා කල්පනා සිදෙනවා මේක දෙමින් නෝන මේ මෙලුම් කොළේ ඒ වගේම නිලුම් පැත්තටම ඕන කියලා. නමුත් මේ ලෞකික අපි කලින් ප්‍රකාශ කළා මේ ලෞකික සත්‍යයක් ලෝකෝත්තර සත්‍යයක් අතර විශාල පරතරයක් මහා පරතරයක් තිබෙනවා කියලා. ඒක ප්‍රකාශ කරාම සමහර විට කොන්කොඩි හිතෙන්න පුළුවන් මේක මේ කාලය පිළිබඳ පරතරයක්. එහෙම නැත්නම් අවකාශය පිළිබඳ පරතරයක්. අත් වශයෙන්ම බොහෝ විට නිවන පිළිබඳ විවරණ මාර්ග නොපිටට ගියේ ඒ අදහස උඩයි. ලෞකික කියන එකට තාමත් ඈතයි ලෝකෝත්තර. ඉතින් මේක කාලය අනුව දෙන්න ඕනේ. එක්ක මේ මරණින් මතු සිදුවෙන දෙයක්. එහෙම නැත්නම් අවකාශය යන්නේ. මේක බොහොම ඈතයි. රහතන් වහන්සේට කිච්චු කරන්න බෑ. අන්න ඒ විදිහට. නමුත් මේවා කොයිතරම් මේ පරතරයේ පරතරයට උපමාව වශයෙන් ගත්තොත් අර නෙළුම් පොලේ තියෙන දියබින්දුව වගේ. නෙළුම් පොලේ ඉඳලා දියබින්දුව වල තියෙන දුරමන් මෙතන තියෙනවා. ලෞකිකින්ද ලෝකෝත්තර. ඔන්න ඒ විදිහේ සත්‍යයක් එතකොට මෙතනින් පිළිගන්නේ. දැන් මේ මේ උඩට මෙගොඩ පිළිබඳ ප්‍රශ්නයමයි මේ තාම යන්නේ. මේ ලෞකික ලෝකෝත්තර පිළිබඳ මේ කාරණේදී අපිට පැහැදිලි වෙන්නේ මේ උඩට මෙගොඩ පිළිබඳ ප්‍රශ්නයමයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පරතරක් මෙතරක් පිළිබඳව සාමාන්‍ය ලෝකයා හිතන ආකාරයට නොවි රහතන් වහන්සේ කල්පනා කරන්නේ විතරක් දැන් ඉතර ඉඳලා මෙතරට යනවා නම් දැන් අපි මේ මේ මේ රටේ ඉන්න කෙනෙක් පිටරට ගියාම ඒ පිටරට පදිංචි වුණාට පස්සේ සමහර විට මෙතන ගැන හිතන්නේ ඒකදයි කියලා. ඒතරේ කියනවා. ඒ වගේම විමුක්ත පුද්ගලයා පිළිබඳව සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන්. විතරට ගිහිල්ලා ඒකට ඒකටම සිටිනවා නම් ඒකනත්තට ඒකනත්ත උදෙන් විදියට කල්පනා කරන්න ඕනේ මේ මේ තීරේ කියලා මේ ලෝකේ කියලා. නමුත් රහතන් වහන්සේට මේ දෙකම නාට්‍ය වශයෙන්. අර පෙරක් මෙතරක් විතරක් කියන දෙකම නැති බවත් ධම්මපදයේ ඉස්සරහා ගාථාවකින් සඳහන් වෙනවා. යස්ස පාරං අපාරං වා පාරා පාරං නොරිජ්ජති ඊපතරං විසංයුත්තං සමහං භූමි බ්‍රාහ්මණ යස්ස පාරං අපාරං වා මේ ගාථා හත් කන්නු සඳහන් කළ අර අර දේකාර ගැන ප්‍රකාශ කරන අවස්ථාවේදී යස්ස පාරං අපාරං වා පාරාපාරං නමිද්දති යම් කෙනෙකුට හරතරක් හෝ මෙතරක් හෝ හරතරක් හා මෙතරක් කියන දෙකම හෝ නැත්නම් යස්ස පාරං අපාරං වා ඒ තුන දෙවෙනි අරමුණ සඳහන් වෙලා තියෙන්නේ අර පරතර මෙතර කියන දෙහිදයක්වත් නැහැ කොටින්නේ පරතරක්වත් නෑ මෙතරක්වත් නෑ පරතර මෙතර කියලා බීජයක්වත් නෑ ඇත්ත පාරං අපාරං හා පාරාපාරං නිවිද්දී ඊටත් කරන් විසංයුක්තං ශෝකයන්ගෙන් ශෝකයන් ඉවත් කළ නොබඳී වාසය කරන ඊටත් කරන් විසංයුක්තං සමහන් දුන්නේ බඳු පුදුලාට මම ප්‍රාර්ථනා කියන්නේ එතකොට ඒ ධම්මපදී ප්‍රාර්ථනා වගේ ගාථාව මේ මේ කියන්නේ රහතන් වහන්සේ අර දේතාව අනුවදිය අර ප්‍රඥප්ති වලින් ඉන්න කිසිම නිදිලයි තියෙන්නේ. ඒ පෙරමතර කෙනක දේතාව. මේ මේ දේතාව මේ දේතාව තියෙන ලෝකයට පමණයි. රහතන් වහන්සේ දෙගොඩට ගියාට පස්සේ මේ සංකල්ප අවශ්‍ය නැහැ. මෙන්න මෙතන මෙතන තමයි අර අලගද්දූප සූත්‍රයේ අර පහුර උපමාව. පිළිබඳ ඒ බුදුරජාණන් වහන්සේගේ උපදේශය හොඳටම අර්ථවත් වෙන තැන. ඒ කියන්නේ ඉතිර වීම සඳහා පමණයි අපි මේ ගොඩක් ගොඩක් කියන ව්‍යවහාරය පවා ප්‍රයෝජනට ගන්න. ඉතිර වුණාට පස්සේ මම වන්ති සීගුරුන් රහතන් වහන්සේ ඉතිර වුණාට පස්සේ කල්පනා කරනවා නම් ආ දැන් මම මගේ ඉඩම මේකයි කියලා. ඉතින් කියන්නේ ඒක ඒක අල්ලා ගැනීමක්. එතන අර අසම්මතාව නෙවෙයි එතන සම්මතාවක් වෙනවා. අපි මේ වචනේ කලින් ප්‍රකාශ කළා. අසම්මතාව කියලා ගන්න ඒ පුදුම ගුණයක් රහතන් වහන්සේට කියනවා. උදාහරණ මණිකක් ගැන එහෙම උපමාවක් දක්වපු අවස්ථාවල අපි ප්‍රකාශ කරලා ලෝකයේ තියෙන සාමාන්‍ය ධර්මතාව අපි යමක් අයත් කරගත්තොත් අප ඊට අයත් වෙනවා. අප යමක් අල්ලගත්තොත් අප ඊට අහු වෙනවා. ප්‍රමාණික ගැන උපමාවෙන් කිව්වා. අන්න ඒ මේ ධර්මතාව හරියට වටහා ගත්ත නිසා තමයි රහතන් වහන්සේ ඉගොඩට ගියත් ඉගොඩ අල්ලගන්නේ නැහැ. ඉගොඩ වෙලා හිටියා. අන්න ඒක නිසා තමයි දැන් මේ ගාතාව තෝරන්නේ යස්ස පාරං අපාරං. ඒ රහත් වුණාට පස්සේ මෙතරක් නැහැ, ඒතරක් නැහැ. මොන සංකල්ප හුදු සංකල්ප පමණයි. ඒවා යම් කිසි ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවා. මෙගොඩ ඉන්න අය. අර ඒක නිසා තමයි අලගද්දුම සූත්‍රයේත් අර ඒ මෙතරංගල එතර කියන්නේ නවත්තත් පාලමක්වත් නැහැ. නමුත් නවත්තත් පාලමක්වත් නැහැ. මේ නෙගොඩම තියෙන දී කැබලි දරකෝටු කැලිය පිටු කරලා ඊළඟට තව ගල් වලින් එහෙම බැඳලා තමයි පහුරක් හදාගන්න. ඊට ඒ පහුරේ ඉතර උනාට පස්සේ පහුර අහකට පහුර කරගහගෙන යන්නේ නැහැ. අන්න ඒ අදහස තමයි මෙතන තියෙන්නේ. කුල්ලුපමෝ සම්මෝදේශිතෝ ඊලංකා ජානන්ති සම්මාපිවෝ පහතබ්බා පරිවා ධම්මා ආදී වශයෙන් ධර්මයේ පහුරකට උපමා කරමින් කාරණේ තේරුම් ගත්ත මේ ධර්මය අරපත්තුන්ගේ තේරුම් ගත්තට පස්සේ මේ ධර්මයන්වත් අල්ලන්නේ නැත. ඒනම් මේ විදිහ ප්‍රකාශ කරන්නේ මේ කාරණේමයි. මෙන්න අපිට වැඩි පහත් පැහැදිලි වෙන්නේ මේ රහතන් වහන්සේ මේ කාම ලෝකයේ තියෙන්නේ නැහැ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ ආහාර ගැනීම ආදීදී රහතන් වහන්සේ කාම ලෝකයේ ඉන්නේ කියලා. ඒකත් නෙවෙයි. ඒ වගේම තමයි රූපාරූප ඥාන වලට සම්බන්ධුනත් රූපාරූප ලෝක වලට අයිති නැහැ. රහතන් වහන්සේටත් පුළුවන් ඒ රූපාරූප ඥාන වලට සම්බන්ධුන. නමුත් මේ භවයටයි කියන්නේ නැහැ. අර අසන්නතාව නිසා. ඒවා දැඩිව අල්ලගත්තේ මම මේ මාගේ එන්දිම මමත්වයක් නැති නිසා. මේක මහා පුදුම ධර්මතාවක්. එන්දිම අර භාෂාව භාෂාව පිළිබඳ කියන ඒ ලෝකය දැඩිව ගන්න ඒ ඒ මත දෘෂ්ටි ඉනිසිකින්ම නැති වෙන යන රහතන් වහන්සේ. මේක වඩාත් අපිට ප්‍රකට වෙනවා අපි කලින් බොහොම අවධාරණය කළ සූත්‍රයක් සුත්තනිපාතයෙන් උරග සූත්‍රය. ඒ උරග සූත්‍රයේ ගාථා 17කම ධ්‍රුවපදයේ වශයෙන් ධ්‍රුවපද වශයෙන් අවසාන පද දෙකක් සඳහන් වෙන බවත් අපි ප්‍රකාශ කළ ගන්න අවස්ථාවේ මේ කරපේකුගේ සව පිළිබඳ හැම දාතාවක්ම ඉවර වෙන්නේ ඒ දාතා 17ම ඉවර වෙන්නේ සෝ භික්ඛු ජහාති ඕරපාරං උරගෝ ජින්නංව තකං පුරාණං කියලා. ඒ බඳුයේ භික්ෂුව ඕරපාරං අන්න මෙතනදී හොඳටම අර්ථවත් ඒ ඕරපාරං කියන්නේ ඕරං කියලා කියන්නේ මේකට පාරං කියන්නේ ඒකට. ඒ භික්ෂුව මේකට අත්හරිනවා. ඒකට අත්හරිනවා. යම්සේ අන්තයේදී විරාගිය හැවක් අතහරින්නවා කියන්නේ. දැන් මේ තෙක්තිය ප්‍රකාශ කළ කරුණු මේ මේ ගාථා දෙකේ තුලම තිබෙනවා. මේ විමුක්ත පුද්ගලයා මේ මෙතරක් අතහරිනවා, එතරක් අතහරිනවා. හරියට අර විරාගිය හැවක් අතහරින සත්‍යයක් වගේ. මේ හැවෙන් වැඩගත්තා. ඊළඟට ඉතින් අතහරිනවා. දැන් මේ ගාථා අපි තව ටිකක් මේ ගාථා දෙකදීම අඩංගු මේ ඉරුගපු සූත්‍රයෙන් තව එක ගාතාවක් අපි මේ කියන අවස්ථාව විශේෂයෙන් විදිහට ගනිමු. මක්නිසාද අර ප්‍රපංච සම්පදයට සම්බන්ධ නිසායිද. රහතන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ කියපු තත්ත්වයට පැමිණෙන්නේ අර දේතාව අනුව ජීව. අර දෙක දෙක ගැනීමට ඊතර මෙතර ආදී වශයෙන් හොඳ නරක සෞඛ්‍යින් ආදී වශයෙන් ගන්න දේතාවන් වගේ සංකල්ප ලෞකික සංකල්ප ඒ දේතාවෙන් නිදිලා ඒවා කියන සාපේක්ෂතාව මේ මේ දෙකක් හැටියට ගත්තහම මේවා කියන්නේ සාපේක්ෂක බවක්. පරස්පරාපේක්ෂක. එකක් අනිකට ගොඩක් තියෙනවා නම් මෙගොඩක් තියෙනවා. මෙගොඩක් තියෙනවා නම් මෙගොඩක් තියෙනවා. ඊළ ඔන්න ඉතින් සාපේක්ෂතාවක් තියෙනවා. මේ වචන දැන් බොහෝ දුරට පැහැදිලිවත් ඇති අපි විතර මේවා එළියට ගත්තු නිසා දේතාවන්ව සාපේක්ෂතාවන්ව කියේ ඒ ලෞකික ප්‍රපංචයන්ගේ ප්‍රපංච සංකල්ප ඒවායින් නිති ලබ බව නිතිනු බවයි මෙන්න මේ ප්‍රකාශ කළ කරුණු වලින් පැහැදිලි වෙනවා. විශේෂ ගාතාවක් එක්ක අපි ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ උරග සූත්‍රයෙන් එන යෝ නාච්චසාරී නපච්චසාරී සබ්බං අච්චදමා ඉමං පපංචං සෝ භික්ඛු ජහාති යෝරපාරං උරගෝ ජින්නමිව කටං පුරාණං යෝ නාච්චසාරී නපච්චසාරී යම යම අතිධාවණය දෙන කරන්නේද පසුදස්මක් දෙන කරන්නේද කියන්නේ ඉස්සරහට දුවන්නේ කියලා පස්සට දුවන්නේ යෝ නාච්චසාරී නපච්චසාරී සබ්බං අච්චගමා ඉමං ප්‍රපංචං. මේ සියලු ප්‍රපංචය ඉක්මවා ජීයේද, ඉක්මවා ලෝයේද. සමතික්‍රමණය කළේද. සබ්බං අච්චගමා ඉමං ප්‍රපංචං. සෝ බික්කු ජහාති ඕරපාරං මේ භික්ෂුව මෙතරක් අතහරිනවා, එතරක් අතහරිනවා. හරියට අර කල්පය දිවාගේ දිවාගේ තව අතහරින්නාක් වගේ. එහෙනම් එතකොට මේ මේ ගාථාවේ විශේෂයෙන් අපි එළියට ගත්තේ මේකේ වටිනා අදහස් කීපයක්ම තියෙන නිසා යෝ නාට්‍යකාරී නපට්‍යකාරී කියලා ඒකකින් සඳහන් කළ ඒ පද දෙකත් වඩා තේරුම් ගතට වරදක් නැහැ. මේ තාපිධාවනයක් පසු දෙසීමක් කියන එකත් අර ද්වේතාවන්වගේ සංකල්පකින් කරන එකක්. දැන් මුදකින් වශයෙන් කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය අතිධාවනය. සාසන දෘෂ්ටිය පසු දෙසීම. ඊළඟට තවත් විදිහකට වඩාත් පහසුවෙන් තේරුම් ගන්න උපමාවක් කිව්වොත් අනාගතය ගැන හිතීම අතිධාවනය. අතීතය ගැන දුක් වීම පසු දෙසීම. ওই විදිහට ලෝකයේ තියෙන සංකල්ප ওই විදිහට ওই විදිහ රටාවක් කරනවත් යනවා. අන්න ඒක අනුව ඒක නිකයි ඒ රහතන් වහන්සේ ඒ විදිහට අතිධාවනයකුත් නැහැ පසුබැසීමකුත්. නැත්තම් ඇත්තටම ඉමා පපංච මේ පපංච කියන වචනේත් අපි සාහන පමණ තෝරලා තිබුණා. දැන් මෙතෙන්දී විශේෂයෙන් කියන්න පුළුවනි. අපි අර කලින් අවස්ථාවක සඳහන් කළා අර වෙන උපමාවක් සම්බන්ධයෙන් නේද සඳහන් කරේ අර මුදල් නෝට්ටු අවලංගුන අවස්ථාව. ඇත්ත වශයෙන්ම මේ මුළු මහත් ලෝක ලෝකයේ තිබෙන මේ ලෞකික ව්‍යවහාරයේ එන් පිටින් මුදල් නෝට්ටු ගොඩක්, සාති ගොඩක්. ඒවා වුමාරු කරගෙන ඒවායින් ප්‍රයෝජන ගන්න අතරේ ඒ අය අතරේ ඒවයි වටිනාකම තියෙනවා. යම් කිසි අවස්ථාවක මුදල් නෝට්ටුවක් අවලංගු වුණොත් ඒක පිළිබඳව තිබුණු සංහාවක් නැහැ, මාන්නයක් නැහැ, දෘෂ්ටියක් නැහැ. එතකොට මේ පපංච කියන එක අපි කියනවා සංහා මාන දිට්ඨි ආශ්‍රයෙන්. සංහා පපංච ඒක අටුවාවල පවත් ඒ වචන කිසිසේ තෝරනවා ඒ විදිහට. සංහා පපංච දිට්ඨි පපංච මාන පපංච. එතකොට ඒක මුදල් නෝත්තුකම තියෙන මේ. ඒකට රහතන් වහන්සේට මේ සංහාව නැති කරලා අර ඔක්කොම ක්ලේශ වලින් නිදිලා නිසා මේ මුදල් නෝත්තු අවලංගු වෙනවා. අන්න ඒක නිසා තමයි කබ්බන් ආච්චි ගමයි මම පපංචය. මේ මුළු පපංචයම එම් පිටින්ම ඉක්මවලා ගියා. ඉක්මවුවා අවතික්‍රමණය කළ රහතන් වහන්සේ. සබ්බං අච්චි තමයි මම කොකංචං සෝදිකු ජහති ඕරපාරං දැන් ඔන්න මෙතෙන්දී මේ ඕරපාරං කියන එක ඒක පුළුල් අර්ථ කියන වචනයක් අපි අර කලින් අවස්ථාවලේ පුළුල් අර්ථයක් දක්වා දැන් ඇතුළත පිටත තමා අනු ආදී වශයෙන් මේ මේ දෙකතාවක් තේරුම් ගන්න පුළුවන් නමුත් මෙතන විශේෂයෙන්ම ඕරපාරං මෙතරත් මෙතරයි මෙතර විතර පිළිබඳ සංකල්පය පැහැදිලිවම පේනවා දැන් මේ දක්වපු කොමාවලින් සෝදිකු ජහති ඕරපාරං උරගෝ ජින්නමිය පතං පුරාණං මේ පියාගේ හැර තමයි මේ එහිපිටිම මේ භාෂා ව්‍යවහාරය. ඒ භාෂා ව්‍යවහාරයේ දැන් ඊවන් එහිපිටිම මේවා නිවර්තක වෙලා මේ ද්වේතාව මේ භාෂා ව්‍යවහාරයේ තියෙන ඉතර මිතර ව්‍යවහාරයන් දැන් රහතන් වහන්සේට නිවර්තකයි. ලෝකයාට මේ ධර්මයේ තේරුම් කරන්න අමාරු නිසාම වෙන්නේ නැති සමහර විට බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහේ මේ වාග් ව්‍යවහාර පාවිච්චි කරලම තෝරන්න ගියොත් එහෙම පිටේ මුලාව වැටෙන ඉඩ තියෙනවා කියන අදහසින් ඉන්නේ නැති පිටේ දැන් වාන්ති සමහර විට ධර්ම දේශනා කිරීමට මම දෝත්සාහය වුණේ. ඒ තරම්ම මෙතන සියුම් කාරණයක් මේ ධර්මයේ පිළිබඳව තියෙනවා. එතකොට මේ මේ හැම එකක්ම ප්‍රකාශ කළේ අපි තාම යන්නේ අර එගොඩ මෙගොඩ එතර මෙතර කියන පද දෙක ඔස්සේ. ඒ ඒ දෙකේ තිබෙන මේ සාපේක්ෂතාවත් ඒ ඒ දෙක යටින් තිබෙන මේ නිර්වාණය පිළිබඳ යම්කිසි ගැඹුරු අදහසකුත් මතු කර දීමටයි. එතකොට මේකටම අදාළ මේ ඉතිරි මිතුරු ප්‍රශ්නෙටම අදාළ තවත් එක්තරා ගැටලු සහිත සූත්‍රයක් තමයි ඉතිවුත්තක දුක නිපාතයේ සඳහන් වෙන සෞපාදිශේෂා නිබ්බාන ධාතු අනුපාදිශේෂා නිබ්බාන ධාතු කියන මාතෘකාව ඉදිරිපත් කරන එක්තරා සූත්‍රයක්. මෙන්න මේ විදිහටයි ඒකි පුත්තකේ කාරණේ සඳහන් වෙන අපිට ඒක අපි උද්දෘත වශයෙන් මේ කොටස එහෙම පිටින්ම දක්වන්න බලාපොරොත්තු වෙනවා මත් මේකාද ඒ කාරණා ගණනාවක් මේකෙන් අතු කරගන්න තියෙන නිසා සාවධානව ඒකට ඒ ප්‍රශ්න පිළිබඳව සාවධානව කල්පනා කළ බැලුවොත් සමහර විට ඒ කෙනෙකුට ඒ පිළිබඳව පැහැදිලි නිගමනයකටත් වෙන්න පුළුවන් උත්තං හේතං භගවතා උත්තං අරහතාති මේ සිත මේ සුතං තේනවා භික්ඛවේ නිබ්බාන ධාතුව කතමාදී සෞපාදිකේසාස නිබ්බාන ධාතු අනුපාදිකේසාස නිබ්බාන ධාතු කතමාති වික්‍රේ සෞපාදිකේසා නිබ්බාන ධාතු දෙවිසේ වික්ඛු අරහං හෝති දීනාසෝ බුතිකවා කතකරණියෝ ඕහිතකාරෝ අනුප්පත්තකගතෝ පරිච්ඡින භව සංයෝජනෝ සම්මදඤ්ඤාදි මුක්ඛෝ තස සිද්ධාන්තිව පංචේන්ද්‍රියානි යේසං අලිඝාතත්තා මනාපමනාපං පච්චනි භූති සුභ දික්ඛං අටිසංගේ දේති සතයෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං මුත්‍ති වික්‍රේ අයං උච්චති වික්කවේ සෞපාදිකේසා නිබ්බාන ධාති. අතුමාති වික්කවේ අනුපාදිකේසා නිබ්බාන ධාති. ඉදිරික්කවේ වික්කු අරහං හෝති කිංආසලෝ උතිකවා කතකරමෝ ඔහිත භාරෝ අනුප්පත සජත්තෝ පරිච්ඡින භව සංයෝජන සම්මදඤ්ඤා විමුක්තෝ. සංකතිත තස්ස ඉදීව සබ්බ වේදිතානි තස්ස වික්කවේ ඉදීව සබ්බ වේදිතානි අනභිනන්දිතානි සීති භවිස්සanti. අයං උච්චති වික්කවේ අනුපාදිකේසා නිබ්බාන ධාති. ඒකමත් සම්භගවා ආවෝච සත්‍ය සංකති උච්චති. ඊ ඉමාචක්ඛුමතා පකාසිතා නිබ්බාන ධාතු අනිත්‍යේන සාධිනා ඒකාහි ධාතු ඉදතිච්ච ධම්මිකා සෞපාදිකේතා භවනේති සංඛයා අනුපාදිකේතා පන සම්පරායිකා යම් හි නිරුද්ධංති භවානි සබ්බසෝ යේ යෝත ධඤ්ඤාය පදං අසංකතං විමුක්තිත්තා භවනේති සංඛයා ඒ ධම්මසාරාදිගම කෛරත භාංසුති සබ්බ භවානි සාධින අයම් යත්තු විස්සෝ භගවතා ඉති සුතං සම්පූර්ණ සූත්‍රයයි ඒකත් මේකේ අදහස අපිට ඉස්සෙල් ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. උත්තං හේතම් භගවතා උත්තං අරහතාදී සුතං ඉති උත්තර සූත්‍ර සාමාන්‍ය ඉදිරිපත් කරන්නේ ඒ ආකාරයටයි දීප්තික පාළියේ මෙන්න මේ කාරණය භාග්‍යතුන් වහන්සේ අරහත් භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී මම විසින් අසන ලදී. මේ මාධිකයේ නිබ්බාන ධාතුව. මහණෙනි මේ නිර්වාණ ධාතු දෙකක් ඇත. සෞපාදිකේකාත නිබ්බාන ධාතු අනුපාදිකේකාත නිබ්බාන ධාතු සෞපාදිකේකා නිබ්බාන ධාතුවයි අනුපාදිකේකා නිබ්බාන සතමාති දිස්ත්‍රේ සෞපාදිකේකා නිබ්බාන ධාතු කුමද්ද කුමද්ද මහණෙනි සෞපාදිකේකා නිබ්බාන ධාතු දිස්ත්‍රේ වික්ඛු අරහං හෝති කීනාතෝ උසිතවා කතකරණියෝ ඌහිත පාරෝ අනුපස්සසදස්සෝ පරිච්ඡින බව සංයෝජනෝ සම්මදඤ්ඤාදිමුක්තෝ මෙහිලා මහණෙනි යම් කිසි භික්ෂුවක් අරහත්ය අසීල වාසයන් ඡේ කරලායේ විනාශෝ උචිතවා බ්‍රහ්මචර්ය වාදයෙන් උගතනීම කරලාය ඉස්තාව කටකරණියෝ කරන ලද කළ යුතු දේ කළනීම සිදෙනවා කටකරණියෝ ඕහිත භාරෝ පංචස්කන්ධ භාරය දිනක් බහතබල අනුත්පත්ත සදත්තෝ මේ සමන් බලාපොරොත්තු වෙන ආර්ථික කැණිලා පරිච්ඡේන භව සංයෝජනෝ සියලු භව සංයෝජන භව බඳුන් ඡේ කරලා සම්මදඤ්ඤා විමුක්තෝ නියම අඤ්ඤා විමුක්තිය ප්‍රත්‍යක්ෂ ඥානයෙන් විමුක්තිය ලබා ගැනීම සිටින සම්මදඤ්ඤා විමුක්තෝ සත්‍ය තිස්සන්තිය පංචේන්ද්‍රයානි ඒකං අවිඛාතත්වා මනාපමනාපං පච්චනුභෝති සුඛ දුක්ඛං පටිසංවේදී ඒ දික්ෂුවගේ ඒ පංචේන්ද්‍රයන් තවම තිබෙනවා ඒකං අවිඛාතත්වා ඒවා විනාශ නොකර තිබෙන නිසා මනාපමනාපං පච්චනුභෝති මනාපමනාපදී භුක්ති විඳිනවා සුඛ දුක්ඛං පටිසංවේදී සැප දුක් ආදියක් විඳිනවා සත්‍යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති වික්‍රේ සෝපාදිලා නිපාතන. උමන් මේ භික්ෂුවගේ යම් රාගක්ෂයක් රාගය රාගය ද්වේෂය මෝහය ඡය කිරීමක් වේද? අන්න ඒකයි මම සෝපාදිකා නිපාතහාදී කියලා කියන්නේ. ඊළඟට කතමාති වික්‍රේ අනුපාදිකේ සානිපාත. ඊළඟට විද ගන්නකින් ප්‍රකාශ කරනවා මොකද්ද මේ අනුපාදිකේ සානිපාතහාදී. එතෙන් විතර කලින් කියපු විදිහටම මේ ඒ භික්ෂුවගේ අර රහත්ත්වය සම්පූර්ණයි. ඒ කියන්නේ ඉදිරිත්වේ විසු අරහං හෝති කීනාසෝ උසිතවා කතකරණියෝ හිත භාරෝ අනුපත්ත සදත්තෝ පරිච්ඡේන භව සංයෝජනෝ සම්මදඤ්ඤාදි මුත්තු කියලා ඒ අර කලින් දක්වපු ඒ අරහත්ත්වය පිළිබඳ සම්පූර්ණ පාඨය මෙතනත් දක්වනවා අනුපාදිත නිපාන ධාතුව පිළිබඳ දක්වලා ඉන්න මෙච්චරයි එතකොට අනුපාදිත නිපාන ධාතුවට ආවේනික කොටස හැටියට දක්වන්නේ එක වාක්‍යයක් විතර ගන්නවා කියන්නේ සස්ස ඒව සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීති කල්ප අසදුක්කලේ ඉදීම සබ්බ වේදිකායන් අනදිනන්දිකාන කිසිකවිතා. මහණෙනි, ඒ භික්ෂුවගේ වේදිතයෝ වේදිතයන් නිදීම නිරෝධීම රසතු සතුටු නොවීම නිසා 아무තු අභිනන්දනයක් සතුටක් ඇති කරගෙන නොගැනීම නිසා සීති භවිස්සන්ති සිසිල් වන්නාහ අනාගත කාලිකවයි කියන්නේ සිසිල් වන්නාහ අයමුච්චති වික්‍රේ අනුපාදිතා නිබ්බාන ධාතු. මෙන්න මේකයි මහණෙනි අනුපාදිතා නිබ්බාන ධාතු. අපි අර සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනදී අනුපාදී අසංකත ධාතු ලෝකයක් නෙවෙයි, ඊරහංකාරකා නැති ලෝකයක් නෙවෙයි මේ වාක්‍ය විතරයි කියන එක. ඉන්න ප්‍රකාශ කළා ඊළඟට සත්‍ය සංහිති විච්ඡේද කියලා ඊට ඒකේම අදහස අර ඉදිරිපත් කරනවා ගාථාවලින්. දීම අතක්කුමත අපකාරිත අනිබ්බාන ධාතු අනිසිතේන සාධිනා. ඒකාදී ගුණ ඇති, අලුම් බඳුන් නැති, ඒ බුදුජානන් වහන්සේ විසින් මෙන්න මේ නිර්වාණ ධාතු දෙක ප්‍රකාශ කරලා කියනවා. ඒකාච ධාතු දෙකක් පිච්ච ධම්මිකා සෞපාදිදේසා භවනේති සංඛරා. මේ දෙක අතුරින් එකක් පිච්ච ධම්මිකයි. මේ ජීවිතය පිළිබඳ පිච්ච ධම්මිකා සෞපාදිදේසා භවනේති සංඛරා. එය සෞපාදිදේසා නම් හඳුන්වනවා. ඒ විශේෂ කාරණේ මොකද්ද? භවනේති සංඛරා. භවනේති කියලා කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව ශ්‍රේණීම පිළිබඳව ඇති තෘෂ්ණාව සෝචින් මහා සම්බන්ධ වූ ඒ සෞපාදීශේෂ තත්ත්වයයි ඒ සෞපාදීශේෂ නිබ්බාන ධාතිය. සෞපාදීශේෂ භාවනයේ සංඛ්‍යා. අනුපාදීශේෂ පණ සම්පරායික. යම් නිරුද්ධාති භවානි සබ්බසු. අනුපාදීශේෂාව වනායි අනුපාදීශා නිබ්බාන ධාතුව වනායි සම්පරායිකය. සම්පරාය කියන්නේ මරණින් මතු කියන අදහස. සම්පරාය. විච්ඡ ධම්මික සම්පරාය කියන ඒ වචනේ යෙදෙනවා. මේ මෙලවත් පරිලවත් පිළිබඳව. අනුපාදිතා පර සම්ප්‍රායිකා යම් හි නිරුද්ධාන්ති භවානි සබ්බසෝ. ඒ සත්‍යයේදී සියලුම භවයෝ සියලුම භව සර්වාප්‍රකාරයෙන්ම නිරුද්ධ වෙනවා. ඒකයි අනුපාදිතයේ ඒ විශේෂ ලක්ෂණය. මේ ඒක සංඥාය පදං අසංකතං විමුක්තිත්තා භවනිති සංඛයා යම් කෙනෙක් මේ අසංකත පදයේ මනින් තේරුම් අරගෙන විමුක්ත චිත්තා භවනෙති සංඛයා භවනෙති නම් වූ ඒ තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් විමුක්ත වූ සිත්ත්තාහු මේ ධම්මසාරාධිකම කය රතා ඔහු ධම්මසාරණමින් හැදින් වෙන්නේ අකුප්පාචේතෝ විමුක්තියයි අරහත්ඵල ඒ අරහත්ඵල සමාධියයි මේ අකුප්ප අපෝප්ප චේතෝ විමුක්තිය අපි මේ ගැන කලින් ප්‍රකාශ කළ තියෙනවා ඒක තමයි ධම්මසාරය කියලා කියන්නේ විමුක්තිසාර කියලා කියන්නේ මේ ධර්මයේ මුළු මහත් කාර්යයම ඒකයි ඒකයි ධම්මසාරය මේ ධම්මසාරාධිකම මේ රහතන් වහන්සේලා ඒ ධම්මකාර නම් වූ අකුප්පා චේතෝ විමුක්තිය ලබාගෙන හය රත මෙතන මේ ඡය කිරීමක් ගැන කියනවා ඡය කියන වචනේ නිකන් කියනකොට මේකුත් අර්ථ දෙන්න පුළුවන් නමුත් මෙතන මේ විශේෂයෙන් කියන්නේ විත වේදනාක්ෂය අපි ඒකට හේතුපසුව දක්වනවා මෙතන දතෙන්නේ වේදනාවන්ගේ ඡය කිරීමයි හය රත වේදනාවන්ගේ ඡය කිරීම පිළිබඳව ඇල්ම ඇල්මත්තාහු වේදනා හය රත මහන්සිතේ සබ්බ භවානි සාදිනෝ ඒ විමුක්ති පුද්ගලයෝ සියලුම භවයන් අතහැරිය ආවේ. දැන් එතකොට මේ සූත්‍රයෙන් තන නගින ගැටලු කිසිම එක අරගෙන අපිට ටිකක් විස්තර කරන්න සිද්ධ වෙනවා. පළමුවෙන්ම අපි මේ ඉච්ඡ සම්මුත සම්ප්‍රාය කියන පද දෙකයි ඉස්සරහට ගන්න ඕනේ. මේ දෙක මේ පද දෙක නිසා තමයි මහා උල් ජාලයක් ඇති වෙලා තිබෙන්නේ. ඒ ඉච්ඡ සම්මිකා කියන කටුවාල් සාමාන්‍යයෙන් තෝරන්නේ ඉමස්මින් අත්භාවේ බව වර්තමාන. මේ ආත්ම භාවයට අදාළ වර්තමාන කියන එකයි හරි. ඊළඟට සම්පරායය කියන්නේ සම්පරායයේ ඛණ්ඩ දේශතෝ පරභාගී. මේ ස්කන්ධයන් රහතන් වහන්සේගේ ස්කන්ධ පංචස්කන්ධ දිවිලා ගියාට පස්සේ මරණින් මතු කියන එක අදහසයි ඒක. එතකොට මේ විදිහට නිවන පිළිබඳව දැන් දීප්ති සම්මික සම්ප්‍රාය කියන පද දෙක මේ විදිහට තේරුම් ගත්තොත් අපිට මේ සූත්‍රය තෝරන්න වෙන්නේ රහතන් වහන්සේ මෙලොවදී ඒක නිවන එකම නැත්නම් නිවනේ කොටසක් ලබනවා. පරලෝකේ මරණින් මතු තව කොටසක් ලබනවා. එහෙම හිතන්න හිතන්නත් පුළුවන්. නමුත් සමතනම් වගේ අපිට මේ ධර්මය ගැන කියනකොට මේ ධර්මයේ විශේෂත්වය, බුදුජාන වහන්සේගේ ධර්මයේ විශේෂත්වය, මේ අන්‍ය ලබ්ධිකයෙන් පවා බුදුජාන වහන්සේගේ ධර්මය වැළඳගත්තට පස්සේ ඒක ප්‍රකාශ කරනවා. මේක විශේෂත්වය දිට්ඨිය ධර්ම කියන වචනය ආදාට සම්බන්ධයි. එහෙමත් නැත්නම් සම්දික්ඛිකං අකාලිකං. ওই ධර්ම ගුණ කියන තැන වල දැක්වෙන්නේ සම්දික්ඛිකං. ඒ කියන්නේ මේ නිර්වාණය නිර්වාණ ධර්මය මේ මේ ශාසනයේ පරමාර්ථය මෙලවදීම මේ ජීවිතය තුළදීම හරි නොයවාම සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මේක කොටසක් දැන් ඊට පස්සේ පසුව නෙවේ. එහෙම දෙයක් මේ සම්දිස්ත්‍රික අකාලික දික්ඛය ධම්ම ආදී පරිවලින් දැක්කේ. එහෙමනම් මේ මේ සූත්‍රයේ ඉති විරුද්ධව යනවාද කියන එකයි ඊළඟට ගැටලුව. මෙතන මේ කියන දික්ඛ ධම්ම සම්ප්‍රාය කියනක මොකද්ද මේක තෝරගන්නේ කොහොමද? කර්මය පිළිබඳව කතා කරනකොට නම් මේ වචන දෙක බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් ditth ධම්ම වේදනීය කියලා කියන්නේ ditth ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ මේ ජීවිතයේදීම ඒවට විපාක නිදින සමහර කර්මවලට. සම්පරාය කියන එකත් ඉතින් සම්පරායක දුක්ගති පිළිබඳව ඉතින් දුගතියට යනවා මරණින් මතු කියන එකයි. කර්මය පිළිබඳව නම් මේ කාරණේ හරි. ඒ කියන්නේ මෙලොව විඳින දේ, පරලොව විඳින දේ, මරණින් මතු විඳින දේ. නමුත් නිවන් සුව පිළිබඳව මේ විදිහට එකක් කියන්න පුළුවන්. සාතන් වාසය නිවන් සුවට මේ කොටසෙත් කියනවා පරලොවත් ලබ විඳිනවා කියලා. දැන් මේක තව ටිකක් අපි මතු කරගන්න මෙතන මේ දිට්ඨ ධම්ම සම්ප්‍රායික කියන පද දෙකත් එක්කම සම්බන්ධ වෙච්ච මේ සෞපාදිජේස අනුපාදිජේස කියන පද දෙකක් මේකට කිට්ටු කරගන්න සිද්ධ වෙනවා. ඒකම තවත් මතක මතක තබා ගත යුතු කාරණයක් තමයි මේ නිවන. භව නිරෝධෝ නිබ්බාණං කියලා නිවන හඳුන්වපු බවත් අපි කලින් අවස්ථාවල ප්‍රකාශ කළා. ඒකර නිවන කියන්නේ භව නිරෝධියම නම් නිවන කියන්නේ භව නිරෝධයම නම් රාතන් වහන්සේගේ මරණින් මත්තේ මේ විඳින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂණයි නිවන කියන්නේ. ඒකට රාතන් වහන්සේගේ මරණින් මත්තේ මොකක්වත් නැහැ ඒක. හරියට තිබුණ නැති වුණා. ඉච්චරයි. එතකොට මේ කාරණේ අපි තේරුම් ගැනීමට මේ නිබ්බාන කියන පදයේ මූලිකාර්ථය ඉදිරියට ගන්න සිද්ධ වෙනවා. නිබ්බාන කියලා කියන්නේ අපි ප්‍රකාශ කළා අර වාන සංඛාත තණ්හා කතාවල් මොකක්වත් නෑ නිවීමයි. නිබ්බාන කියන්නේ නිවීමයි. එතකොට මේ නිවීම කියන අර්ථය ඉදිරියට ගත්තොත් මේ මේ මේ සූත්‍රයේ තියෙන මේ මහා ගැටලුව විසඳා ගන්න පුළුවන්. මහා ගින්න දැල්වෙමින් තිබුණු තැනක තැනකට අමුතුවෙන් දරාජිය දැන්නේ නැත්නම් ඒ ගින්නේ අර ගිනි දැල් එහෙම සංසිඳිලා අර කලින් දැල්ුණු ගර කොටම් පමණ නිවමින් පවතිනවා. ගිනි අඟුරු හැටියට නිවමින් පවතිනවා. ඒකයි සාමාන්‍ය ධර්මතාවය. මේක අපේම උපමාවක් නෙවෙයි අංගුත්තර නිකායේ චක්කනිපාතේ නාද සූත්‍රයේ බුදුජානක මහත්මයේ මුළු මහත් ධර්මයේ නාගේ ඇතෙකුගේ අංගවලට අවයවවලට උපමා කරපු ඒ ගාථා මාලාවක් කියනවා. ඒ ගාථා තේර ගාථාවේ උදායි තේර ගාථාවේ සඳහන් වෙනවා. ඒ ගාථාම අන්න ඒව අතර තිබෙන එක්තරා වටිනා ගාථාවක් අපි දැන් මේ අවස්ථාවේ ඉදිරියට ගන්න. මහාගිනි පජ්ජලිතෝ අනාහාරූප සම්මති අංගාරීසු ච සංතේසු නිබ්බතෝති පෞච්චි. මහාගින්නක් දැල්ගමින් සිටිලා ආහාරණු ලබා දරණු ලබා සංසිඳෙනවා. අනාහාරූප සම්මති අංගාරීසු ච සංතේසු ගිනි අඟුරු ඇති කලෙම නිබ්බතෝති පෞච්චි. නියුනේ යන ව්‍යවහාරයේ තිබෙනවා. නියුනේයි කියනවා. අපි මේ විදිහට මේ ගාථාව තියෙද්දි මොකද මේ ගාථාවෙත් කියනවා අර පාඨාන්තර තරංගයක්. අපි කිව්වා අර ගැඹුරු ගාථා පිළිබඳව ගැඹුරු සූත්‍ර කොටස් පිළිබඳව තව අමතර ප්‍රශ්නිකුත් අපිට විසඳන්න සිද්ධ වෙනවා. ඒවා විරුක්ති සවන්නත් සිද්ධ වෙනවා. ඒ වගේ මෙතන කියන මේ තුන්වෙනි පදිය පිළිබඳ පාඨාන්තර නොතනදිලිකමක් තියෙනවා. ඒ කියන්නේ සමහර සංස්කරණවල මේ අපි මේ අංගාරසිත සංකේත කිව්වා වෙනුවට සමහර ඒවා කියන්නේ සංඛාරයේ උපසංකේත කියලා. කොහොම සංස්කරණ වල ඇත්ත වශයෙන්ම මේ පාඨාන්තර තරංගයෙන් ජයගෙන පිළිඳ තියෙන හැටියට තියෙන්නේ අර සංඛාරයේසු උපසන්තියසු කියන එකයි. ඒක වෙනම අර්ථයක්. එහෙම කිසිම වෙන වෙන අර්ථයක්. එහෙම ගත්තොත් අපිට මේ ගාථාව තෝරන්නේ මහදින්නක් ගැලෙමින් සිටිලා ආහාර දරනු ලබා නී යනවා සංස්කාරයන් සංසිඳුණු කල්හි නියුණේයි ප්‍රකාශ කරනවා. දැන් මේක ටිකක් කල්පනා කරනකොට පේනවා අර උපමා මුල් පද දෙකේ කියපු උපමාවට ගැලපෙනවද මේ සංස්කාර කතාවක් මෙතෙන් පිටු වීම කියන්නේ. ඒක නැති මෙතන මේ විදිහේ මේ පාඨාන්තර දෝෂ ඇති වෙන්න ඒක ස්වාභාවිකයි මේ පුස්කල පොත් ලියීමේදී ලේඛ්‍ය දෝෂයක් ඇති වෙනවා ඒ කියන්නේ අකුරු එක්කෙනෙක් කියාපු අකුරු වැරදියට කියවීමෙන් ඒ නොයෙකුත් විදිහේ ඒ පාඨාන්තර සම්මිශ්‍රතාවල තියෙනවා ඒ වගේම සමහර අවස්ථාවල පුස්කල පොත ලියනකොට වෙන කෙනෙක් කියවනවානේ ඒ කියන එක්කෙනා කියනදී වෙන කෙනෙක් අහන කෙනා වෙන අදහසකින් අහුවත් ඔන්න එතනක් පටලැවිලා මේ කිසිම එකක් වෙන්නේ ඒක තියෙනවා මේ ශබ්දාර්ථ වශයෙන් බැලුවොත් අංගාරේසුත අංගාරේසුත සංකේසු කියන එක සංඛාරේසු උපසංකේසු වගේ හෙන්න පුළුවන්. අන්න එහෙම උණුපත් ලැබිලක් ගන්න. කොයි හැටි හෝ වේවා අපිට මෙතන අර්ථාන්විත හැටියට ගන්න වෙන්නේ මෙන්න මේ අංගාරේසුත සංකේසු කියන පාඨයක්. මේ පාඨය අරගෙන අපි මේ විදිහට මේ විග්‍රහය කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛාරේසුත උප අංගාරේසුත සංකේසු නිබ්බුතෝති පෞද්ගලික. එතකොට හරි ගිනි අඟුරු තිබුණත් ඒ ගින්න නියුණයි කියලා කියන්නේ. අර මහගින්නක් දැල්වෙමින් මේ තිබුණේ ඒකට ගිනි අඟුරු කියුණාට ඒකට නිවෙන්නේ උණුනයි කියලා කියන්න පුළුවන්. මක්නිසාද? අමුතියෙන් දරේකට වීමක් නැහැ. ගිනි කල් නැගීමක් නැහැ. ඒකට මේ සාමාන්‍ය ඉකට නිවෙන්නේ කියලා කිව්වට වරදක් නැහැ. දැන් අපි ගන්නේ රහතන් වහන්සේ පිළිබඳ. දැන් මේ සූත්‍රය ප්‍රකාශ කරන අදහස් දැන් මතු කරගන්න පුළුවන්. අර සෞපාදීනස නිබ්බාන ධාතුව පිළිබඳව ප්‍රකාශ වුණා අර කියාපු අර අරහත්ත්වයෙන් සම්පූර්ණ වූ ඒ භික්ෂුවගේ තස්ස පිච්ඡන්තේව පංචේන්ද්‍රියාන් යේසං අවිඝාතත්ත අවිඝාතත්ත මනාපමනාපං පච්චෙන් බෝධි සුඛ දුක්ඛං පටිසංවේ දෙතිය. ඒ වික්ෂුවගේ පංචේන්ද්‍රියන් තාම තිරෙනවා. පිච්ඡන්ති යෝර කියන්නේ තවමත් තිරෙනවා. විසු වෙලා තිරෙනවා. හරියට අර දර කොටන් තාම බැල්දෙනවා වගේ. යේසං අවිඝාතත්ත ඒවා තාම අලුුණේ නැති නිසා ඒවා තාම තිරෙන ඉතිරිලා තිරෙන නිසා මනාපමනාපදී දුක් විඳිනවා. සැප දුක් විඳිනවා. ඔන්න එතකොට අර දර කොට අර ගිනිගල් නොනැගෙන දර කොටන් වගේ. ඒ වගේම දැන් තවත් එක පැහැදිලි වෙනවා ඒ වික්ෂෝත්ගේ ඒ කෞපාදිකේ සනිපාන ධාතුව නියමන්තමින් ප්‍රකාශ කරන පාඩේ ඊළඟ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මොකද්ද? පස්ස යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයනුත්තිතිකේ කෞපාදිකේ සනිපාන. ඒ වික්ෂෝත්ගේ යම් රාගක්ෂයක්, දේශක්ෂයක්, මෝහක්ෂයක් වේද මෙයන් මහණෙනි කෞපාදිකේ සනිපාන. දැන් එක්කොට මේ දර කොටන් වලට අමුතුන් දර මේ දර කොටන් අමුතු දර පතන්නේ නැහැ. අමුතු උපාදාන දර පතන්නේ නැහැ. මේ උපාදාන කියන වචනේ දර කියන අර්ථයක් තියෙනවා අල්ලා ගැනීම කියන අර්ථයක් තියෙනවා. එතකොට මේ රාතන් වහන්සේ මේ එදිනදා ජීවිතයේ මේ ඉන්ද්‍රිය ආරම්මණ ගන්නවා. අපි දැන් ප්‍රකාශ කරපු කාරණා අනුව නමුත් ඒවා දර බවට දර හැටියට වැටෙන්නේ ආහාර හැටියට වැටෙන්නේ වෙන එකක් වෙන එකක් තබා ආහාර පවා වලදුවත් ඒවා ආහාර මේ රහතන් වහන්සේ ඒවා ආහාර නෙවෙයි. අර වචනේ පිළිබඳ මහා පරිවර්තනයක් සිද්ධ වෙලායි තියෙන්නේ. එතකොට අන්න ඒක නිසා තමයි දැන් රහතන් වහන්සේගේ පංචේන් කියන ආරම්මන ආවත් ඒවා 아무තු දර නොවේ. ඒවා උපාදාන නොවේ. ආහාර නොවේ. ඒක නිසා හරියටම දැන් ගිනි අඟුරු කොට රහතන් වහන්සේගේ මේ භෞකාදීස නිබ්බාන ධාතු හරියටම දැල් දැල් ගුගල් ඉඳලා ගිහිල්ලා මේ ගිනිකල් හටගන්නේ අන්න ගිනිකල් හටගැනීම තමයි අර රාගත් රාග ද්වේෂ මොහ ඇති වෙන්නේ. සාමාන්‍ය පුද්ගලයන් ඉන්ද්‍රිය ආරම්මන ගන්නකොට ඔය රාග ගිනිගල් බුර පුරා නගින දේශ ගිනිගල් මොහ ගිනිගල්. රහතන් වහන්සේගේ ගිනිගල් නගින්නේ නැහැ මොකද අර මේ ඉන්ද්‍රිය ආරම්මන ලෝක සම්මත ඉන්ද්‍රිය ආරම්මන ගත්තට මොකද ඒව ආහාර වශයෙන් උපාදාන වශයෙන් උපාදාන බවට පත් වෙන්නේ. තවත් දරපතන් නැති ගින්නගුරු ගොඩක්. එතකොට අන්න ඒ නිසාම තමයි සෞපාදීකතා ඉද දිච්ච ධම්මිකා යම් විරුද්ධන්ති භව භවනිත්‍ය සංඛ්‍යා කියලා කර ගාථාවල සඳහන් වෙන සෞපාදිකේක නිබ්බාන ධාතුව පිළිබඳව භවනිත්‍ය නම් වූ සංහාව ක්ෂය කිරීමයි සෞපාදිකේක නිබ්බාන ධාතුව. ඒකත් මේකට ගැලපෙනවා. අර රාග දෝෂ මොහොන තනගෙන උනන්දුනා කියන එක එක වචනකින් කියනනම් කියනවනම් සංහාව නැති කිරීම. සංහාව ක්ෂය. සංහාව ක්ෂය කරගෙන ජීවත් වෙනවා ලෝකේ. අර ඉන්ද්‍රියන් ඒ විදිහටම ක්‍රියා කරනවා. තාම අළු වෙලා නැහැ. දැන් ඒකට මේ කාශ්‍යයෙන් අපිට පුළුවන් දැන් අනුපාදීයස කියන එකක් තෝරගන්න. අනුපාදීයේදී මොකද්ද වෙන්නේ? අර දැන් මෙතෙන්දී අපිට වඩා ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මේ උපාදි කියන වචනේ මෙතන. මේකත් මහා ගැටලු විදිහේ වචනයක්. සාමාන්‍ය රෝගී දැන් අනාගාමී සූත්‍රය පිළිබඳව ගත්තොත් ඒ සතිපට්ඨාන සූත්‍ර ආදීම සඳහන් වෙනවා. ඒ ඒ සතිපට්ඨාන ඒ යම් කාලකින් මොනවක් හරියට කුරුදු කළොත් ඒ පුද්ගලයා පිළිබඳව මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා දිට්ඨිය ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේති අනාගාමිකා කියලා. ඒ තේරුම ඒ පුද්ගලයා එක්කෝ මේ ජීවිතයේදීම අඤ්ඤානම් වූ අරහත් ඵලය ලබනවා එහෙම නැත්නම් සතිවා උපාදිතේති තවත් මොකක් නමුත් අල්ලාගත්තු දෙයක් ඉතිරිව තිබෙනවා නම් අනාගාමී වෙනවා. ඒකෝට එතනනම් උපාදි කියන එක අර උපාදාන කියන වචනේට ඉතාමත්ම ළඟයි. නමුත් මෙතෙන්දී උපාදිතේක අනුපාදිතේක පිළිබඳ ප්‍රශ්නයේදී රහතන් වහන්සේට කිසිසේත් උපාදානයක් නැහැ. ඒ මොකද අර අපි කලින් දැක්කා කෞපාදීශේෂ නිබ්බාන ධාතුවත් අනුපාදීශේෂ නිබ්බාන ධාතුවත් දෙකම විග්‍රහ කරන්න කලින් බුදුරජාණන් වහන්සේ දක්වන පාඩය මේ රහතන් වහන්සේගේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රත්‍යක්ෂයේ සම්පූර්ණ ඒ සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයටම ප්‍රකාශ වෙනවා. සම්මදඤ්ඤාභිමුක්තෝ කියලා කියනවා. ඉතින් අඤ්ඤාවත් එතන කියනවා. ඒ අරහත් ප්‍රතිලාභයක් ලබාගෙන ඊළඟට උපාදානයක් කොහෙත්ම නැහැ. එතකොට මෙතන මේ උපාදි කියන වචනේ අපිට ගන්න දිගෙන්නේ උපාදාන කියන වචනයට පිටු කරලා නෙවෙයි උපාදින්න කියන වචනය. උපාදින්න කියන වචනේ ආශ්‍රය කරගෙනයි මෙතන මේ සෞපාදීක අනුපාදීක ගැන කතා කරනකොට මේ උපාදි කියන වචනේ තෝරන්න වෙන්නේ. මේ උපාදින්නේ ගිනි අඟුරුවක්. උපාදින්නේ ගිනි අඟුරුවක්. අර අතීත කර්ම නිසා මේ ගැල්ලුණු දර කොටන් තාම තියෙනවා. ඉතින් මේ දර කොටන් වලට ඒ කොහොම කොහම හරි වාස්තු කරගෙන රහතන් වහන්සේ ඒවා ඉදිරියට ගෙනියනවා මක්නිසාද මේකට පැතිරියක් නැහැ ඕනකම් ජීවිතේ නැති කරන්න අවස්ථාවක් නැහැ අර සරි උත්සාහයෙන් ප්‍රකාශ කළා වගේ නාභිනන්දානි මරණං ආදිකංකාන ජීවිතං මම ජීවිතේ පතන්නෙත් නැහැ මරණේ පතන්නෙත් නැහැ අන්න ඒ වගේ එතකොට අර මේ උපාදින්න උපාදින්න වශයෙන් මේ කලින් මේ අල්ලගත්තු කලින්ම ගිනිගත්තු දරකොටන් ටික තාම ගැලෙනවා. අනුහම ගත්තොත් අපිට මේ මේ සූත්‍රය අර්ථවත් කරගන්න පුළුවන්. ඒකට අනුපාදිශේෂ තත්ත්වයේදී වෙන්නේ මොකද්ද? අර උපාදින්න ගිනි අඟුරු තේන් පිටිම නීලයන්. ආයශේක්ෂයයි ජීවිතය අවසානයේදී ඒ උපාදින්න ගිනි අඟුරු තියෙනවා. අන්නේ ගිනි අඟුරු නිවීම පිළිබඳ විසංක මේ සූත්‍රයේ ඉතින් තවත් යට අදහසක් වචන අදහසක් තමයි මේ වේදනාව පිළිබඳ ප්‍රශ්නේ. ඒ නිසා තමයි අර අනුපාදිශේෂ නිබ්බාන ධාතුවේ සාමාන්‍යයෙන් මේ සූත්‍රයෙන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා අනුපාදිත නිබ්බාන ධාතුව හෝ අසංඛාත ධාතු නම් වූ යම් කිසි පරමාර්ථ ධර්මයක් තිබෙනවා ඒ රහතන් වහන්සේ ගිහිල්ලා ඇතුල් වෙන ඊට පස්සේ රහතන් වහන්සේව බුදුරජාණන් වහන්සේ පවතින සමහර බුදුරජාණන් වහන්සේ ගැන සමහර කෙනෙක් කල්පනා කරනවා මේ ධර්ම නිර්වාණ ධාතු ධාතුවට ඇතුල් වුණා අවුරුදු 5000කට පස්සේ එළියට ඇවිල්ලා ඉතින් ධර්ම දේශනා කරනවා. ඔය විදිහට ඒ විද්‍යාත්මක වෙන ප්‍රවාද තියෙනවා. මම හිතාද අර මරණින් මත්තේ ගිහිල්ලා කොහේ හරි ඇතුල් වුණා. දැන් මෙතන කියනවා එතකොට මේ සෞ මෙතන අනුපාදිකා නිබ්බාන ධාතුව තෝරපු හැටි තස්සන් ඒව වික්‍රේ සබ්බ වේදේතානි අනබිනන්දිතානි කීටි බලින්ද එකම වාක්‍යයකින් තෝ මේ අනුපාද්‍ය සංවිධාන ධාතු තෝරලා තියෙන විදිහ ගන්නවා මෙහිදීම ඉතින් මෙහි මෙහිදීම කියනකින් තේරෙනවා මේ ජීවිතයේදීම මරණයට මරණයට කලින්ම ඉදේව සබ්බ වේදේතානි සියලුම වේදිතෝ අනබිනන්දිතානි ඒවා පිළිබඳ සතුටු වීමක් නැති නිසාම කීටි බලින්ද සිතිල් වන්නා එතකොට වේදින් කියන්නේ සිතිල් වීමයි මේ අනුපාදික සංවිධාන ධාතුව මරණයට කලින් කෙරෙන එකක් ඒක. මරණයට කලින්ම ඒ කියන්නේ මර අර කලින් ප්‍රකාශ කළ අදහස තමයි මාර්යා උදුර ගන්න තැනකොට මාර්යා උදුර ගන්න ඉන්නේ යම්කිසි ශාරීරික වශයෙන් මහා බරපතල දුකකුත් දීලා. බරපතල මරණ වේ මරණ වේදනා කාටවත් හිතා ගන්න බැරි තරම් කවුරුත් බය වෙන විදිහේ වේදනාවක්. මේ උදුර ගන්න වෙන අවස්ථාවේදී සාතන් වහන්සේ කලින් පුරුදු කළා කියන මේ අරහත් ඵල සමාධිය මගින් අර කර්ණ චේතෝ විමුක්තිය මගින් අර අනාශ්‍රව චේතෝ චේතෝ විමුක්තිය අනාශ්‍රව ප්‍රඥා විමුක්තිය මගින් අර සියලුම වේදිකයන් සීති භාවය සිතිල් භාවය පනවා ගන්න. එතකොට මායя ඉදිරි ගන්න යනකොට උදුර ගන්න බෑ. මායя සැකර කියලා ගන්න දෙයක් නැති වෙන්නේ ඒක. එතකොට එතෙන් එතෙන් පස්සේ මොකද්ද වෙන්නේ? මේ ශරීරය ඇතහැරියට පස්සේ හරියට වෙන කෙනෙකුගේ ශරීරයක් ආදාහනය කරනවා වගේ. දැන් දබ්බමල්ල පුත්තු ස්වාමීන් වහන්සේ වගේ සමහර රහතන් වහන්සේලා අහසට පැනලා කියලා තේජෝ ධාතු සමාපත්තියට සම්වැදිලා ඉන්පිටම අලුවත් දරවත් අලුවත් ඉතුරු වෙන්නේ නැති අංගමට තමන්ගේ ශරීරය දවා ගත්ත කියලා සඳහන් වෙනවා. ඒකට කෙනෙකුට හිතන්න පුළුවන් ඒ මේ විදිහට ගුණ කියාගත්තාම වේදනාවක් දැනෙන්නේ නැද්ද කියලා. මේ වේදනාව නැති කරගත්තොත් ඔය අරහත් ඵල සමාධිය. සඳහන් වෙන්නේ එතන අර තේජෝ ධාතු සමාවේ ඥානිය පිළිබඳ. නමුත් ඇත්ත වශයෙන් කාරණේ මොකද්ද? මාය අවුදුර ගන්න කලින් මේ ශරීරය අතහරිනවා. අතහැරලා වෙන අයට කරදර වෙන්නේ නැති. දෙනොදී තමන්ව ආදාහනය කරගන්නවා. ඉන් පිටුම මායයට තේරුම් ගන්න බැරි විදිහේ විසඳුමක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා. ඒකට වැඩි කාලය අවසන් නිසා අපි එතන අතර ගන්න බලාපොරොත්තු වෙනවා. තාවතාව ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්තුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි